පංචමානී භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානි පංච සද්දින්ද්‍රියං විරින්ද්‍රියං සතේන්ද්‍රියං සමාධින්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං තී සද්ධාවන්ත පින්වතුනි අද දින මේ ධර්ම දේශනයේදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු වටිනා සූත්‍ර ධර්මයක සාරයක්. බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මය ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙනවා. ඒ ත්‍රිපිටකයේ සංයුක්ත නිකායේ ඉන්දිය සංයුක්තය කියන මේ කොටස තුල පංච ඉන්ද්‍රිය කියන ධර්මතා සම්බන්ධව විශාල සූත්‍ර සංඛ්‍යාවක් ඇතුළත් වෙනවා. මේ සූත්‍ර අතරින් අද දවසේ මාතෘකා කරගත්ත සූත්‍රය හඳුන්වලා තියෙන්නේ සෝතාපන්න සූත්‍රයේ වශයෙන්. එහෙම හඳුන්වීමට හේතු වෙලා තියෙන්නේ මේ සෝතාපන්න භාවයයි පංච ඉන්ද්‍රියයි අතර විශාල සම්බන්ධයක් තියෙනවා. මේ පංච ඉන්ද්‍රිය වැඩිලා මේ පංච ඉන්ද්‍රිය හා සම්මාදිට්ඨිය ලැබීම ගැන බුදුහාමුදුරුවෝ නොයෙකුත් දේශනා පවත්වලා තියෙනවා. නමුත් අද දවසේ අපි ධර්ම කාරණා විදිහට පැහැදිලි කරලා දෙන්න බලන්නේ මේ පංචේන්ද්‍රිය හඳුන්වලා දීමයි. පංචේන්ද්‍රය කියන්නේ කුමක්ද කියලා අපේ බෞද්ධයන්ට හරි වැටහීමක් නැති නිසාවෙන් මේ ධර්මතා සම්බන්ධව විවිධ මත විවිධ අදහස් විවිධ කුජලයන් පවසන නිසාවෙන් ධර්මානුකූල භාවය ඉවත් වෙලා තියෙනවා. මුලින්ම අපි ඉගෙන ගන්න බලමු බුදුහාමුදුරෝ දේශනා කරපු පංචේන්ද්‍රිය කියන්නේ කුමක්ද? දැන් සාමාන්‍යයෙන් මේ සංසාරගත සත්වයා සංසාරයක් ගෙවන වෙලාවේදී නැත්නම් අපි වගේ සාමාන්‍ය මිනිසෙක් ගත්තත් මේ මිනිස්යාට උප්පත්තියෙන් ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය හයක් ස්වභාවයෙන් පවතී. ස්වභාවිකව දායාද වෙලා තියෙන අපි හැම දිනාටම ඇස් කන් නාසාදී ඉන්ද්‍රිය හයක්. මේ ඉන්ද්‍රිය හයට නෙමෙයි පංච ඉන්ද්‍රිය කියන්නේ. මේ අස්කන්නාසාදී ඉන්ද්‍රයන් ටික උපයෝගී කරගෙන තමයි අපි මේ සංසාරය හදන්නේ. සංසාරයක් හදන පින්පව් කරන්න අපිට මූලික හේතු වෙන්නේ කවුරුවත් හිතුවේ නැතුවට තමන්ට උප්පත්තියෙන් ලැබිච්ච ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් හයයි මනසත් එක්ක. යමෙක් කුසල කර්ම කරන්නත් මේ ඉන්ද්‍රිය ටික අවශ්‍යයි. අකුසල කර්ම කරන්නත් මේ ඉන්ද්‍රිය ටික අවශ්‍යයි. මේ ඉන්ද්‍රිය ටිකෙන් සංසාරගත සත්‍යයට ගන්න තියෙන එකම ප්‍රයෝජනය සංසාරයක් හදන එක පමණයි. එන කිසිම දෙයක් මේ ඉන්ද්‍රිය උපත් ඉන්ද්‍රිය හයෙන් අපිට ගන්න බැරි බවයි ධර්මයේ පැහැදිලි වෙන්නේ. වෙන වාසි ගන්න බෑ. සංසාර විමුක්තියක් තේරුම් ගන්නත් බෑ. අඳුම ගන්න මේ ඉන්ද්‍රිය හයට බෑ කාම ලෝකේ ඉක්මෝලා. කාමාවචර මානසික தත්ත්වය ඉක්මෝලා රූපාවචර හෝ අරූපාවචර මානසික தත්ත්වයක් හඳුනගන්නවත් බෑ. කොමකටද හඳුනගන්න බැරි? උත්පත්තියෙන් ලැබිච්ච අපි ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් හයටයි. දැන් මේ අතර ආධ්‍යාත්මික ගුරුවරු ඒ වගේම විශේෂයෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ පෙන්වා වදාලා අපිම ළඟ හදාගන්න පුළුවන් සංගමලා තියෙන යම්කිසි ක්‍රියාකාරකම් හරහා බලගන්වා ගන්න පුළුවන් තවත් ඉන්ද්‍රිය පහක්. මෙන්න මේ ඉන්ද්‍රිය පහට කියනවා පංච ඉන්ද්‍රිය කියලා. ඒ ඉන්ද්‍රිය පහ දැනට අපි ළඟ සක්‍රීය නැහැ. මිනිස්සෙකුට උපත්යෙන් මේ පංචේන්ද්‍රිය කියන ඒවා සක්‍රිය වෙන්නේ වර්ධවා තේරුම් ගන්න එපා සාමාන්‍යයෙන් ධර්මයේ සඳහන් කරනවා පංචේන්ද්‍රිය කියලා ස්කන්නාස ආදී ඉන්ද්‍රිය පහක් මනස හැර නමුත් අපි මේ අද කතා කරන්න යන්නේ ඒ උපත්යෙන් ලැබිච්ච ඉන්ද්‍රිය පහක් නෙවෙයි මේ කතා කරන්න යන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු බුදුහාමුදුරන්ගේ ධර්මයේ සීල සමාධි ප්‍රඥා ආදී ගුණ දිනු කරනකොට වැඩෙන්නා වූ අලුතෙන් හට ගන්නා වූ පහළවන්නා වූ අලුත් ඉන්ද්‍රිය පහක් ගැන. මෙන්න මේ අලුත් ඉන්ද්‍රිය පහ හඳුන්වලා තියෙනවා බුදුහාමුදුරුවෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා ප්‍රඥා ඉන්ද්‍රිය වශයෙන්. දැන් සාමාන්‍යයෙන් අපිටම තේරෙනවා අපි ධර්මය අහලා තිනවා ධර්මයේ කියවනකොට මේ කියන ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය කියන වචනවල මේ ඉන්ද්‍රිය කියන වචනේ අලුත් වුණාට අනික්ව ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව කියන්නේ චෛතසික කියලා හැම දිනාටම තේරුම් ගන්න පුළුවන්. දැන්ස කියන්නේ සිතුවිලි. නැ සද්ධාවත් සිතුවිල්ලක්. සතියක් සිතුවිල්ලක්. ඒ වගේම වීර්යය කියන එකක් සිතුවිල්ලක්. සමාධිය කියන එකක් සිතුවිල්ලක්. ප්‍රඥාව කියන එකක් සිතුවිල්ලක්. සිතක් නෙවෙයි. දැන් මේතර එහෙනම් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන බුදුහාමුදුරුවෝ සොයාගත්ත මේ සංසාර විමුක්තිය නැත්නම් සම්මා දිට්ඨිය ලෞකික ලෞකික භාවයේ ඉක්මවීම ලෝකෝත්තර භාවය හඳුනගන්න ඉන්ද්‍රිය ටික ඔන්නේ කියන සද්ධා ඉන්ද්‍රියයි සති ඉන්ද්‍රියයි සමාධි ඉන්ද්‍රියයි ඒ වගේම වීර්ය ඉන්ද්‍රියයි ප්‍රඥා ඉන්ද්‍රියයි කියන ඉන්ද්‍රිය පහ අපිට එතකොට සමීමේ ගැටලුව සමාජයේට හැමදෙනාටම බලපාන ප්‍රශ්නයක්. කුමක්ද අපිට උප්පත්තියෙන් ඉන්ද්‍රිය හයක් ලැබිලා තියෙනවා. ඇස් කර්ණ ආසාදී ඉන්ද්‍රියන් 6. මේ හයෙන් අපිට විවිධ දැනුම ඇති කරගන්න පුළුවන්. විවිධ ශිල්පීය ඥාන ඇති කරගන්න පුළුවන්. විවිධාකාරයේ වර්තමානයේ තියෙන සියලුම ඥාන හැකියාවල් ඒ වගේම දක්ෂතා නවීන විද්‍යාවේ දියුණුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාවේ දියුණුව වෙන්න පුළුවන්. නොයෙකුත් ආකාරයේ මේ දියුණුව වෙන ඔක්කොම දේවල් ලබාගෙන තියෙන්නේ ඒකට හේතු භූත වෙලා තියෙන්නේ මේ උප්පත්ති ඉන්ද්‍රිය 6. උප්පත්ති ඉන්ද්‍රිය 6න් තමයි මේ සියල්ලම අපිට ලැබෙන්නේ. එතකොට උප්පත්ති ඉන්ද්‍රිය 6න් ලැබිච්ච දැනුම අනුව අපිටම හිතෙනවා අපිට මෙච්චර හැකියාවක් තියෙද්දි මෙච්චර දේවල් තේරෙන අපිට මෙච්චර දේවල් මෙච්චර ප්‍රමාණික ශිල්පීය ඥාන තියෙන අපිට ඇයි බුදුහාමුදුරුවෝ දේශනා කරන චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැත්තේ? නිවන තේරෙන්නේ නැත්තේ ඇයි? මේ ප්‍රශ්නේ එනේක සාධාරණයි. මේ ප්‍රශ්නය හැමදාටම ප්‍රශ්නයක්මයි. මෙහෙම චතුරාර්ය සත්‍ය තේරෙන්න බෑ කියන එක තමයි ධර්මය. මොකද අපි මේ සියලුම ඥාන ලබා ගත්තේ උත්පත්තිින්දී හයි. අපි දැනට බුදුහාමුදුරෝ කියන ලෝකෝත්තර භාවය හෝ ඒ අධ්‍යාත්මික ගුරුවරු කියන රූපාවචර හෝ අරූපාවචර මානසික භාවයත් හඳුනගන්න යන්නේ අපේ අර උත්පත්ති ඉන්ද්‍රිය හයයි. මේ ඉන්ද්‍රිය හයට තේරෙන ධර්මයක් නෙවෙයි මේ කියන ධර්ම. එහෙමනම් පරමුව බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයේ විදිහට අපි සුතවත් ආර්ය ශ්‍රාවකය වෙලා බුදුහාමුදුරෝ දේශනා කරන ආකාරයටම තමන් ළඟ දැනට කියන උප්පත්තියෙන් ලැබිච්ච අස්කන්නාසාදී ඉන්ද්‍රිය 6 වෙනුවට ඒ 6ක් තියාගෙන බුදුහන්තරන්ට අත්‍යවශ්‍ය මේ පංචේන්ද්‍රිය දියුණු කරගන්න වෙනවා. මේ පංචේන්ද්‍රිය දියුණු කරගන්න තම තමන්ගේ ඥාණයට අනුව තම තමන්ගේ හැකියාවට අනුව යමක් කළාට සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ දේ සම්පූර්ණ වෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒකායන මාර්ගයකින් පමණයි. ඒක තමයි සම්මා සම්බුද්ධත්වයේ තියෙන වෙනස. එහෙමනම් දැන් මේ පින්වතුන්ට පැහැදිලි වෙන්න ඕනේ අපිත් මේ බෞද්ධ විදිහට නිවන් දකින්න සංසාර විමුක්තියට කටයුතු සම්පාදනය කරමින් ජීවත් වෙනවා නම් ඒ ජීවිතය තුළ අපි ළඟ අපි නොදන්න අපිට නොතේරෙන බුදුහාමුදුරන්ට තේරෙන මේ ඉන්ද්‍රිය පහ සංවර්ධනය විය යුතුමයි. මේ සඳහා කුමක්ද කරන්නේ? මේ සඳහා කළ යුතු දේ තමයි සීල සමාධි ප්‍රඥා කියලා නැත්නම් ආර්ය ශ්‍රාංග මාර්ගයේ වැඩිම කියන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕනේ කියන්නේ මෙන්න මේ කාර්යයට. එහෙමනම් අපි දැන් තවදුරටත් සාකච්ඡා කරලා දැනුවත් වෙන්න මහන්සි ගමු. මේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වුණාම මොන වගේ දෙයක්ද වෙන්නේ? නැත්නම් මේ ඉන්ද්‍රියකින් කෙරෙන්නේ මොනවද? ඒ දේ පැහැදිලි කරගන්න කලින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය හඳුනගන්න අපිට අපහසු වෙවි. නමුත් ඉන්ද්‍රිය ළමින් හඳුන්වන චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන ඒවා අපි ළඟ දැනට සක්‍රීය දේවල්. සක්‍රීය කියන්නේ අපි උදේ ඉඳලා රැ වෙනකම් මේ චක්කු ඉන්ද්‍රිය ආදී උපත් ඉන්ද්‍රිය හයෙන් වැඩ ගන්නවා. ප්‍රයෝජන ගන්නවා. එහෙනම් අපිට ඒක ප්‍රායෝගික දෙයක්. දැන් මේ බුදුහාමුදුරන්ගේ නම් කිරීමේදී ඇහැටයි චක්කු ඉන්ද්‍රිය කිව්වේ කියලා ඉස්සෙල්ලා හඳුනගන්නේ. බුදුහාමුදුරු මේ ඉන්ද්‍රිය කියන වචනය භාවිත කරලා තියෙන්නේ වෙන් කිරීමට හැකි කියන අර්ථය. ඒක චක්කු ඉන්ද්‍රිය කියන එකේ තේරුම හැකියන එකට පුළුවන් මොනවා හරි වෙන් කරන්න. අපි දන්නවා අපේ හැන් අපි කරන්නේ රූප බලනවා. ඉදිරිපිට තියෙන රූප අපිට වෙන් කර හැකියි. එහෙනම් චක්කේන්ද්‍රිය කියන එකේ තේරුම රූප වෙන් කිරීමේ හැකියාව හැකියාවකින් යුක්ත දෙයක්. එහෙම හැකියාවක් අපිට තියෙනවා ඒකට හැකිය. එතකොට අපිට කනක් තියෙනවා. කින් කරන්නේ එහෙනම් පරිසරයේ තියෙන ශබ්ද වෙන් කරන්න පුළුවන්. දැන් මේ පින්වත්තුන් මේ වෙලාවේ මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ තමා ළඟ තියෙන කණින් මේ ඇහෙන ශබ්ද වෙන් කරගන්න. ඒ වෙන් කරගත්තම තමයි අපිට මේවා බාන මේ සත්තු කෑ ගහනවා මේ කවුරු හරි කතා කරනවා ඒ වගේ කියලා කරන්න පුළුවන්. එහෙමනම් මේ වෙන් කිරීමේ හැකියාව හැකියාවට දෙන නම තමයි බුදුහාමුදුරුවෝ ඉන්ද්‍රිය කියන්නේ. එහෙනම් උපත්යෙන් අපිට ඔහොම වෙන් කිරීමේ හැකියාවල් 6කින් යුක්ත වෙලා උපත්ය ලැබලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මේ උපත්ය ලැබපු සාංශාරික ජීවිතයේදී මේ ඉන්ද්‍රිය හයෙන් කොච්චර වෙන් කරගත්තා ලෞකිකත්වය ලෝකෝත්තර භාවයේ වෙන් කරගන්න බෑ. වෙන් කරන්න පුළුවන් අපේ අස්කරණාසාදී ඉන්ද්‍රියන් වලට ලෞකික භාවයේ විතර. සංසාරයෙන් විතර. ඒකේ තේරුම එහෙනම් අපේ ඇහෙන් හැමදාම අපිට සංසාරයක් හදලා දෙනවා මිස සංසාර විමුක්තියක් හදලා දෙන්න හැකියාවක් නෑ. අපිට කණේ සංසාරයක් හදලා දීමට හැකියාව තියෙනවා. සංසාර විමුක්තියක් හඳුනා ගැනීමට හැකියාවක් නැහැ. අපිට අස්කරණාසාදී ඉන්ද්‍රිය හයෙන්ම ලෞකික කාමාවචර ස්වરૂපයක් හඳුනගන්න හැකියාව තිබුණාට, වෙන් කරගන්න හැකියාව තිබුණාට කාමාවචර ස්වરૂපයේ ඉක්මවපු රූපාවචර හෝ අරූපාවචර මානසික ස්වરૂපයවත් මේ අස්කරණාසාදීන් දිහාට වෙන් කරගන්න බෑ. එහෙමනම් මෙන්න මේ දුර්වලතාවය සංසාරගත සත්‍යයට තියෙන. අපිටත් උරුමයි. දැන් එහෙමනම් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ දීලා තියෙන ක්‍රියාකාරකම් භාවිතා කරලා බෞද්ධ ශ්‍රාවකයෙ විදිහට සුතවත් ආර්ය ශ්‍රාවකයෙ විදිහට කලේතු වන්නේ තමා ළඟ තියෙන මේ සැඟවෙච්ච ඉන්ද්‍රිය ටික වර්ධනය කරගන්න එක. ඒකට සැඟවිලා තියෙන්නේ කොහොමද මේ ඉන්ද්‍රිය? දැන් අපිට සද්ධා ඉන්ද්‍රියක් මේ වෙලාවේ නැහැ. නමුත් සද්ධාව කියලා චෛතසිකයක් තියෙනවා. මේ චෛතසිකය ඉන්ද්‍රියක් නෙවෙයි. මේ චෛතසිකේ නොකරන්න පුළුවන් වෙන්නේ චෛතසිකයක් බලපාන්නේ සංසාරයක් හදන්න විතරයි. සංසාර විමුක්තියක් චෛතසිකයකට හඳුනගන්න බෑ. ඊළඟට අපිට තියෙනවා මේ වෙලාවේ මේ බණහන් වුණා ශ්‍රද්ධාව කියන චෛතසිකයේ තියෙනවා. ඒකෙනුත් තියෙන සංසාර විමුක්තියක් හඳුනගන්න බෑ. ඒ වගේම අපිට සතිය කියලා චෛතසිකයක් තියෙනවා දැන්. ඒකෙනුත් සංසාර විමුක්තිය හඳුනගන්න බෑ. අපිට දැන් වීර්ය කියලා චෛතසිකයක් තියෙනවා. ඒකත් මේ බණහන්වත් උදව් වෙනවා. නමුත් සංසාර විමුක්තිය හඳුනගන්න බෑ. අපිට මේ වෙලාවේ බණ අහන්නා සමාධි කියලා චෛතසිකයක් තියෙනවා. එකංකම කියන එක. ඒකත් සංසාරයක් හදන්න හැකියාවක් තියෙනවා නිසා උදව් වෙනවා නිසා සංසාර විමුක්තිය මේකයි කියලා හඳුනගන්න බෑ. මේක කරගන්න බෑ. දැන් මේ විදිහට ප්‍රඥාව කියලා දැන් අපිට චෛතසිකයක් මේ වෙලාවේ සක්‍රිය වෙලා තියෙනවා. ඒ සක්‍රිය වෙච්ච ප්‍රඥාවත් සංසාරයක් හදන්න හෝ සංසාරයේ තියෙන දේවල් හඳුනගන්න මිසක් සංසාර විමුක්තිය හඳුනගන්න ශක්තිමත් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව ධර්මයේ සඳහන් වෙන්නේ මේ චෛතසික සියල්ලම ගත්තම බුදුහාමුදුරුවෝ පෙන්නනවා විශේෂ චෛතසික ගොනු පහක් අපි ළඟ ශක්තිය. මෙන්න මේ විශේෂ වූ චෛතසික ගොනු පහ පංච නීවරණ කියලා ධර්මයේ හඳුන්වනවා. ඒ පංච නීවරණ කියන ඒවා ඍජුවම තණ්හාවේ නියෝජිත පිරිසක්. සංසාරය පවත්වාගෙන යන්න හේතු භූත වෙන්නේ තණ්හාවයි. මේ තණ්හාවේ පූර්ණ නියෝජනය නැත්නම් තණ්හාවේ කාම ලෝකයේ පූර්ණ බලතල මේ පංච නීවරණ වලට තියෙනවා. මේවා චෛතසික ගොනු. තනි චෛතසික නෙවෙයි චෛතසික ගොනු විදිහටයි මේ පෙන්නන්නේ. ඒ වගේම ශ්‍රද්ධාව කියන එක ඊට වැඩි යහපත් චෛතසිකයක්. සතියක් යහපත් චෛතසිකයක්. නමුත් අර ප්‍රබල වූ පංච නීවරණ නැමැති චෛතසික ගොනු වලට මේ කොච්චර යහපත් චෛතසික වුණත් ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥාව අර ප්‍රබල වූ පංච නීවරණ ගුණ වලට වහල් වෙන. වහල් වුණා වෙන්නේ අපිට මේ සංසාරයේ යථා ස්වરૂපය හඳුන්වා දෙන්නේ නැතුව සංහාවට ඕන කරන සංසාර ස්වરૂපයෙන්ම ඉස්මතු කරලා දෙනවා. ඒ කියන්නේ මේ කාරණේ ටිකක් ගැඹුරු දෙයක්. නමුත් පැහැදිලි කරේ අපිට ශ්‍රද්ධාවක් තියෙනවා දැනුත් චෛතසික මට්ටමේ ඔය ශ්‍රද්ධාවට ශක්තිය නැහැ අර පංච නීවරණ අභිභවා යන්න. ඒකයි මේ කියන්නේ. ඒ කියන්නේ නීවරණ වල ග්‍රහණයට අපි ළඟ තියෙන ශ්‍රද්ධාව නැමැති චෛතසිකය හැමදාම අහුවෙන්නේ. සතිය කියන චෛතසිකය කොච්චර හොඳ වුණත් නීවරණ වල ග්‍රහණයට අහුවෙන්නේ. ඒ වගේම සමාධි විරිය ප්‍රඥා කියන චෛතසික වලටත් ඔය සංසිද්ධියමයි මේ වෙලාවේ අපිට වෙන්නේ. මේ බණහන්ඩත් මේ චෛතසික වුණා වෙනවා. නමුත් මේ දුර්වල වූ ශ්‍රද්ධා චෛතසිකය අර ප්‍රබල වූ නිවර්ණයේ වල ග්‍රහණයට වුණාම සංසාර ස්වરૂපය අපින් අපේ තියෙන වැරද්ද අවිද්‍යාව වහලා දාන. තණ්හාව කරන උපක්‍රමයක්. මෙන්න මේක මගහරින්න තියෙන්නේ එකම එක ක්‍රමයයි කියලායි බුදුහාමුදුරුවෝ හොයාගත්තේ. සම්මා සම්බුද්ධ ඥාණයෙන් ලබාගත් ධර්මයයි මෙහෙම සඳහන් කරලා තියෙන්නේ. දේශනා කරලා තියෙන්නේ. එතකොට උන්වහන්සේ පෙන්වන්නේ මෙතෙන්දී අර දුර්වල වූ ශ්‍රද්ධාව, සතිය, මිරිය, සමාධිය, ප්‍රඥා කියන චෛතසික එක්තරා ක්‍රමයක් තියෙනවා බල ගන්නන්න පුළුවන්. මේ බණ ගැන්වුවම මේ ශ්‍රද්ධාව නිකම්ම චෛතසික මට්ටමේ නැතුව ඉන්ද්‍රිය මට්ටමකට එනවා කියලා බුදුහාමුදුරුවෝ දැක්කා. මේකට කියනවා ශ්‍රද්ධාව බලගත උනාම වෙනවා ඒක චෛතසික සීමාව ඉක්මවනවා. චෛතසිකයන්ම තමයි මේ බලගන්නන්නේ. ඒ සීමාව චෛතසිකයෙන් කරන කෘත්‍යයට වැඩිය සිතවිල්ලක තියෙන කෘත්‍යයට වැඩිය අස්කන්න ආසාදී ඉන්ද්‍රියක කෘත්‍යයක් කරන්න හැකියාව ඒ චෛතසික පහකට තියෙනවා කියලා බුදුහාමුදුරු දැනගත්තා. දැන් මේ බුද්ධත්වයෙන් දැනගත්තේ ඥාණයෙන් අපිට උපදෙස් දෙනවා ඔයගොල්ලෝ කරන්නේ හිම් දේවල්. දැන් බුදුහාමුදුරුව පෙන්නනවා සීල සමාධි ප්‍රඥා කියලා ශික්ෂා තුනක් පුරුදු වෙන්න කියලා. කොහොමද සඳහාද? සංසාරේ විමුක්තිය සඳහා නිවන් දැකීම සඳහා මේ සීල ශික්ෂාවේදී මේ චෛතසික මට්ටම ඉක්මවන්න බෑ. ශ්‍රද්ධාවට හෝ සතියට හෝ විරිය සමාධි ප්‍රඥාවලට. නමුත් මේ ප්‍රඥා නැත්නම් සමාධි ශික්ෂාවේදී කෙරෙන්නේ අපි නොදැනුවත්ව අපි ළඟ තිබිච්ච අපි ළඟ දැනුත් සක්‍රිය වෙලා තියෙන ශ්‍රද්ධාව කියන චෛතසිකයයි සතිය කියන චෛතසිකයයි සමාධිය ප්‍රඥා සමාධිය මිරිය මෙන්න මේ චෛතසික හතර සමාධි ශික්ෂාදී බල ගැනීම. ප්‍රඥා ශික්ෂාව හැර. නැත්නම් ප්‍රඥා චෛතසිකය හැර. දැන් මේ මූලික ශ්‍රද්ධාව, සතිය, විරිය, සමාධිය කියන මේ චෛතසික ටික එහෙනම් සමත භාවනාවෙන් සමාධි ශික්ෂාවෙන් බලගන්නේනවා. බලගන්නේ කොහොමද? ඉන්ද්‍රිය මට්ටමට බලගන්නේ. ඉන්දිය මට්ටමට බලගන්නකොට තියෙන වාසිය තමයි අර ශ්‍රද්ධාව චෛතසික මට්ටමේ ඉනකොට දැන් අපිට බනහන්න තියෙන ශ්‍රද්ධාව චෛතසික මට්ටම. ඔයගොල්ලෝ පින්කමක් කරනකොට දානයක් දෙනකොට වෙනත් ආමිෂ පින්කමක් කරනකොට ශ්‍රද්ධාව තියෙන්නේ චෛතසික ගුණ විතරයි ශ්‍රද්ධාව. ඒ ගුණ කොච්චර දෙන්නත් ඒකින්ද ඒ පින්කමම අපිට හානි වෙන්න ඒ දෙන්න පුළුවන්. ඒක නිසාවෙන් දන් දෙනවා පිළක්කයි කීර්ති ප්‍රශංසා හේතුවෙන්. එතකොට ඒ ශ්‍රද්ධාවෙන් කරන වැඩේ ග්‍රහණයට ගන්නවා පංච නීවරණ. තේරුණානේ? සීලය උනත් ඔහොම කරන්න පුළුවන්. සීල් රකින්නවා කීර්ති ප්‍රශංසා නම්බු නාමෝල්ට. ඒක වෙන්නේ මොකද? මේ ශ්‍රද්ධාවෙන් තමයි මේවත් පටන් ගන්න. සතිය යොදා ගන්න තමයි පටන් ගන්න. ටිකක් කාලයක් යනකොට අර ප්‍රබල වූ නීවරණ අර මේ චෛතසික වහේ ಗುಣ ටික ග්‍රහණයට ගත්තම ඇත්තටම චෛතසිකයේ තියෙන සද්දුණය නෙමෙයි එළියට එන්නේ නීවරණ වල තියෙන අවගුණය. මොකද මෙච්චර බලගතුයි නීවරණ. දැන් අපි බලමු බුදුහාමුදුරුව අපිට සිදු කරන දේ කුමක්ද? අපිට සිදු කරන්නේ බුදුහාමුදුරුව දෙනවා සමාධි ශික්ෂාවක්. භාවනාවක්. එතකොට මේ භාවනාවක් කියන දේ තුල සමාධි භාවනාවකයි ප්‍රඥා භාවනාවකින් සිදු වෙන්නේ මෙන්න මේ ඉන්ද්‍රිය පහම නැත්නම් මේ චෛතසික පහ බල ගැන්වෙනවා ඉන්ද්‍රිය බවට. එතකොට ඒ කියන්නේ සද්ධාාවක් ඇහක් වගේ වෙනවා. සද්ධාව කියන චෛතසිකය අපේ කනක් වගේ වෙනවා. මොකයි ඔය අර්ථය? ශ්‍රද්ධාව කියන චෛතසිකය එතකොට අපේ ඉන්ද්‍රියක් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බවට හරනම ඒක මනස වගේ වෙන්නේ. තවත් වෙන ඉන්ද්‍රියක් බවට හැදෙනවා. හැබැයි මේ ඉන්ද්‍රියදී මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා. මේවා ධර්මයේ අහලා බලක් වෙලාට හිතන්න පුළුවන් කෙනෙක් එහෙනම් මගෙත් මේ දැන් ඉස්සර හිතියා වගේ නෙමෙයි මගේ දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු වෙලා තමයි මේ 아무තු දේවල් දැනෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. එහෙම කල්පනා කරන්න එපා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් බවට හැරෙනවා මේ භාවනාවකදී ශ්‍රද්ධාවෙන් කරන්න පුළුවන් කෘත්‍යයක් වෙනවා ඒ කෘත්‍යය අමුත දෙයක් නෙමෙයි ශ්‍රද්ධාව ඇති තැනයි නැති තැනයි වෙන් කිරීමේ හැකියාවයි දැන් අපිට චෛතසික මට්ටමේ තියෙන ශ්‍රද්ධාවට බැරි වුණු විදිය දැන් අපිට කියනවා මේ බණහන්දා චෛතසික මට්ටමේ ශ්‍රද්ධාව නමුත් ඒ ශ්‍රද්ධාවට නෑ ඒ අපි ළඟ ශ්‍රද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරන්නේ. මේ හැකියාව. ඒ නැති හින්දා අපි කරන්නේ හැම වෙලේම ඉපදුණු දවසේ ඉඳලා මම නම් ශ්‍රද්ධාවන්තයි කියලා බොරු කියනවා. ඒ බොරු කරන්න වෙන්නේ ඇයි අපිට? අපිට හැකියාවක් නැහැ ශ්‍රද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරන්න. එහෙනම් බලයක් ගොඩ නැගිලා නැහැ. අරන්නේ පංච නීවරණ දෙන්න හදලා දෙන්නේ අපිට හැම වෙලෙම ශ්‍රද්ධාව තියෙන විදිහට රඟපාන්න. සතිය තියෙන විදිහට රඟපාන්න. එහෙනම් දැන් පැහැදිලි ඇති මේ පංච ඉන්ද්‍රිය කියන ඒවා දිනුනොත් භාවනාවකින් එයාට තියෙන හැකියාව මොකක්ද දෙතෙන්නේ තමා ළඟ සද්ධාව තියෙනකොට සද්ධාව තියෙන තැනයි නැති තැනයි වෙන් කරගත්තා. සතිය තියෙන තැනයි නැති තැනයි වෙන් කර හැකි සතියේ දියුණුව. වීර්යය තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කර හැකි. ඒ වගේම සමාධිය තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කර හැකියි. ප්‍රඥාව තියෙන වෙලාවයි නැති වෙලාවයි වෙන් කරන්න පුළුවන්. ඔන්න ඔය ගුණය ලැබුණොත් සත්‍යයට ඒක සිවිශේෂී ගුණයක්. මොකද මෙන්න මේ ගුණය හරහා පුළුවන් ලෞකිකත්වය ලෝකෝත්තර භාවයේ වෙන් කිරීමේ පාරකට අවතීර්ණ වෙන්න. නැත්නම් කවදාවත් සද්ධාව, සතිය, විරිය, සමාධිය, ප්‍රඥා කියන චෛතසික පහට මේ හැකියාව ලැබෙන්නේ. ඒකින්ද බුදුහාමුදුරු දේශනා කරන උන්වහන්සේගේ ධර්මයේ ප්‍රබල ධර්මතා පහක් තමයි මේ පංච ඉන්ද්‍රිය කියන ධර්ම. දැන් මේ සූත්‍රය දිහා බැලුවා පෙන්නනවා මේ සූත්‍රේ නම් කරලා තියෙන මහරහතන් වහන්සේලා සෝතාපන්න සූත්‍රය කියලා. ඒකට හේතුව තමයි මේ සූත්‍රයේ ඉතා කුඩා සූත්‍රයක් මේ ඉන්ද්‍රිය පහ ගැන බුදුහාමුදුරු දේශනා කරලා ඊට පස්සේ පෙන්නනවා මෙන්න මේ පංච ඉන්ද්‍රිය. ඒ කියන්නේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, ඒ වගේම ප්‍රඥා ඉන්ද්‍රිය, අඤ්ඤේන්ද්‍රිය කියනවා. මේ ඉන්ද්‍රිය පහ දියුණු කරගත්තොත් එයාට ඒ ඉන්ද්‍රිය පහේ මෙන්න මේ ಗುಣ ටික આવොත්. ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය පහේ කියන සාමාන්‍ය ආස්වාදය කියන්නේ පංච ඉන්ද්‍රිය කියලා අපි කොහොම සද්ධාව කියලා සද්ධා ඉන්ද්‍රියේ මෙන්න මේ ಗುಣ තුන එකට ආවොත් ආස්වාදය ආදීනේ දැනගත්තොත් නිස්සරණේ දැනගත්තොත් කොමේ කුමකද සද්ධා ඉන්ද්‍රිය හොඳට පුරුදු වෙලා කවුරු හරි ඒක වඩාගෙන ඒකේ ආස්වාදේ ඒකේ තියෙන වටිනාකම තේරුම් ගන්න. ආදීනෝ මේකත් ආධිනවයක් තියෙනවා. මේ කිය නොවටිනා පැත්තකුත් තියෙනවා. ඒකත් තේරුම් ගන්න. නිස්සග්නේ. ඒ කියන්නේ මේකෙන් ඉවත් වෙන ඈත් වෙන එකක් තේරුම් ගන්න පුළුවන් නම් ඒ ආකාරයටම අනික් ඉන්ද්‍රිය හතරක් පුළුවන් නම් ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය වල ආස්වාදය ඒ වගේම ආධිනවය ඒ වගේම නිස්සරණය කියන තුනම සතියෙන් දකින්න පුළුවන් කෙනා සෝවාන් වෙච්ච කෙනා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සෝවාන් වෙනවා කියන්නේ ඒකයි කියලා. ඒක ගැඹුරු තැනක්. දැන් මේ මේ කියන අදහස ගැලපෙන්නේ නැහැ. පංචේන්ද්‍රිය ලැබුණම සෝවාන් වෙනවා කියන සරල භාවයේ නෙමෙයි මේ දේශනා කරන්නේ. ඊට වැඩිය ගැඹුරු තැනක්. පංචේන්ද්‍රිය ලබාගත යුතුමයි ලෞකිකත්වයේ ඉක්මවන්න. ඒක අනිවාර්යයි. ඒකට ලෞකිකත්වයේ තේරුම් ගන්න බෑ අපේ උත්පත්ති ඉන්දිය හයිට. එතකොට ලෞකිකත්වයේ වෙන් කරන්න පුළුවන් වෙන්නේ වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්නේ ඒ පංචේන්ද්‍රිය දියුණුවාම තමයි. දැන් බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේදී දේශනා කරන්නේ කුමක්ද? මේ පංචේන්ද්‍රියේ මෙන්න මේ විශේෂ සුදුසුකම් ටික ලැබුවේ කියලා බුදුහාමුදුරුවෝ නම් කරනවා එයා සෝවාන් වෙනවා වෙලා කියන. මොනවද මේ විශේෂ සුදුසුකම්? මේ පංචේන්ද්‍රිය දිනු වෙලා ඒක පිළිබඳ පරිණත වෙලා ඒ පරිණතම භාවයෙන් පංචේන්ද්‍රිය ආස්වාදය ආධිනවය ඒ වගේම නිස්සාරණය මෙන් කරන හඳුන ගන්න පුළුවන් හැකියාව ලබන්නේ සෝවාන් මාර්ගයේදී ඒක තමයි සූත්‍රයේ ප්‍රධාන තේමාව. නමුත් අපි මෙතන වැඩි අවධානයක් දෙන්නේ පංචේන්ද්‍රිය දිනු කරගෙන ආස්වාදය ආදීනිය කියන එක ගැඹුරු පැත්තක්. ඊට වැඩිය අපිට වැදගත් වෙන්නේ අපි කොහොමද මේ පංචේන්ද්‍රිය දිනු කරගන්නේ? දිනු කරගන්න මෙන්න මේවා කරලා කවදාවත් පංචේන්ද්‍රිය දිනු වෙන්නේ දැන් අපිට අපේ ජීවිතවල අපි දන්නවා බුදුහාමුදුරන් උපදෙස් දීලා තියෙනවා මේ සංසාර විමුක්තියට හේතු වෙන මූලික කාරණා හතරක්. ඒ කාරණා හතර තමයි නිවන් දැකීමට මිනිස්යන් විසින් කළ යුතු කාරණා හතර. ඒ කාරණා හතරේ පළවෙනි එක තමයි දානය. දෙවෙනි එක සීලය. තුන්වෙනි එක සමත භාවනාව. හතරවෙනි එක විපස්සනා භාවනාව. මේ මේ හතර දිනු වීමෙන් තමයි තණ්හාව කියන මේ සංසාරයේ හදන මූලික කාරකය සම්පූර්ණයෙන් ශේෂයක් නැතුව නැතිලා යනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ නිවන දේශනා කරේ ඔයගොල්ලෝ අහලා තියෙන හුඟක් හිඟතුන් දන්නවා සංහාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලයෝ කියලා. එන් තණ්හාව ශේෂයක්වත් නැතුව ඡේවීමෙන් නැති කිරීමෙන් තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ නිවන ලැබෙන්නේ. ඒතොර තණ්හාව ශේෂයක් වන් නැතුව හක් කරන්න උපයෝගී වන ක්‍රියාකාරකම් තමයි සාගෝ කියන්නේ ඥානය, පටිනිස්සග්ග කියන්නේ සීලයෙන් එන ගුණය. සීලයම නෙවෙයි සීලේ තව ටිකක් දියුණු වෙන්න ඕනේ. සීලයෙන් එන ගුණය. ඒ වගේ මුක්ති කියන්නේ සමත භාවනාවෙන් එන ගුණය. අනාලයෝ කියන්නේ විදර්ශනා භාවනාවෙන් එන ගුණය. ඒකට මෙන්න මේ දාන, සීල, සමත භාවනා, විදර්ශනා භාවනා කියන මෙන්න මේ හතරෙන් තමයි එහෙනම් ඒ තණ්හාව ශේ කරලා ගන්න. ඒක එක්ක මේ ගමන තුල යමෙක් දානය පුරුදු කරලා සීල රැක විවිධ පින්වතුන් නම් පංචශීලය රැක්කම මේකට ප්‍රමාණවත්. පොයට අටසිල් සමාදන් වීමයි පංචශීල් රැකීමයි තමයි ගිහි පින්වතුන්ට බුදුහාමුදුරුවෝ දෙන්නා දීපු සීලය. දැන් මේ සීලයක හිතියට හෝ දන් දුන්නට කාගේවත් මේ ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ශ්‍රද්ධාව නිසා ශ්‍රද්ධා ඉන්ද්‍රියක් වෙන්නේ නැහැ. දානකින් වෙන්නේ නැහැ, සීලයකින් වෙන්නේ නැහැ. මේක හඳුනා ගන්න ඕනේ කියලා. දානයක් හා සීලයක් මගින් සතිය චෛතසික මට්ටමින් ඉන්ද්‍රියක් බවට ගන්න බෑ පාට. ඒ වගේම දාණයෙන් හෝ සීලයෙන් අපිට වීරිය, සමාධිය, ප්‍රඥාව කියන චෛතසික තුන ඉන්ද්‍රිය බවට හරවන්න බෑ. කොච්චර දන් දුන්නත් බෑ. කොච්චර සිල් රැක්කත් බෑ. නමුත් මේවා ඉන්ද්‍රිය බවට හැරෙනවා සමත භාවනාවෙන්. ඉන්ද්‍රිය මේ චෛතසික හතරක් විතර අනිවාර්යෙන් ඉන්ද්‍රිය බවට හැරෙනවා. මොනවද? සද්ධාව ඉන්ද්‍රියක් බවට හැරෙන්නේ නැති භාවනාවයි. සමත භාවනාව කියනවා. ඒ වගේම විරිය සමාධිය ඒ වගේම සතිය චෛතසික මට්ටමේ තිබිලා ඉන්ද්‍රිය බවට හැරියකි ඕනම සමත භාවනාවක. හැබැයි එක දෙයක් මෙතන දැනගන්න ඕනේ. ප්‍රඥා කියන චෛතසිකය ඉන්ද්‍රියක් බවට හරවන්න සමත භාවනාවකින් බෑ. ඒක හැරෙන්නේ විපස්සනා භාවනාවකින්. දැන් එහෙමනම් මේ පින්වතුන්ට ධර්මයේ තියෙන කාරණා දිහා බලනකොට මෙන්න මේ වචන ඇහිලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නිවන් දකින්න ඒකායන මාර්ගය සතිපට්ඨානය. වැඩි වීම. තර සතිපට්ඨානයේ වඩනකොට ඒකායන මාර්ගය වෙන්නේ මෙන්න මේ ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා කියන චෛතසික පහම ඉන්ද්‍රිය භවට හැරෙනවා සතිපට්ඨානයේ වැඩි. සමත භාවනාව වැඩි වුණොත් ප්‍රඥාව කියන්නේ චෛතසිකයේ ඉන්ද්‍රියක් බවට හැරෙන්නේ නැහැ. එහෙනම් සතිපට්ඨානය වැඩි වීම ඒකායන මාර්ගය. මේ ඉන්ද්‍රිය බවට හැරුණොත් එයාට තව තවත් සතිපට්ඨානය දියුණු කරලා භාවනාව දියුණු කරලා මේ ඉන්ද්‍රිය ඉක්මව යන බල ධර්ම බවට මේ චෛතසිකය හැරෙනවා. එතන සංසාර විමුක්තියක් නෑ. සංසාර විමුක්තිය තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඉන්ද්‍රිය මට්ටමින දිනු කරගෙන බල ධර්ම බවට හැරවගෙන මේ চৈতසික පහමයි ඊට පස්සේ බොජ්ජංග ධර්ම බවට හරවන්නේ. ඒක අපි විශ්ෙන් කරන අමුතු දෙයක් නෙවෙයි බුදුහාමුදුරුවෝ දීලා තියෙන ශික්ෂාව අපි ශ්‍රාවකයෙ විදිහට පුරුදු වෙනවා නම් මෙන්න මෙහෙම තමයි අපේ මනසේ සිතුවිලි වෙනස් වෙන්නේ. දැනට භාවනාව පටන් ගන්න කලින් ශ්‍රද්ධාවක් තියෙනවා හරියට බුදුහාමුදුරු වෙන භාවනා කරනකොට දිනු වෙනවා කියන්නේ ඒ සද්ධා චෛතසිකයට මොකද වෙන්නේ? ඉන්ද්‍රියක් බවට හැරෙන. ඉන්ද්‍රිය තව ඒ බවට හැරෙන භාවනාව තව දිනු කරත් වෙන්නේ බල ධර්ම වලට හැරෙන. බල ධර්ම වලට හැරෙච්චි තත්ත්වයේ තියෙන කෙනා භාවනාව තව දිනු කරත් මොකද වෙන්නේ? බොජ්ජංග ධර්ම වලට හැරෙනවා. හැබැයි මේවා වෙනස්කම් තියෙනවා. මේ වෙනස්කම් කියන්නේ සද්ධා කියන එකට බොජ්ජංගයක් නෑ. ඒවල බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන ගුණාංග. නමුත් මේ අපි ළඟ දැන් තියෙන චෛතසික පහක් තමයි සතිපට්ඨාන භාවනාවෙන් මේ ඉන්ද්‍රිය බවට හරවන. ඒතර බොජ්ජංග ධර්ම බවට හරවොත් අ චෛතසික තියෙනවා නම් කාට හරි අන්‍යයාට තමයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ පංච ඉන්ද්‍රියේ ආධිනවය ආස්වාදයක් ඒ වගේම නිස්සරණයක් දකින්න කියලා. එහෙනම් බොජ්ජංග ධර්ම හත දිනු වෙනවත් එක්කම ලැබෙන්නේ සම්මාදිට්ඨියයි. එන්නේ ගැඹුරු ධර්මයේ තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. දැන් මේ පින්වතුන් උත්සාහ ගන්න ඕනේ තමන්ගේ ජීවිතවල මේ ගැඹුරු තත්ත්වයට යන්න නෙමෙයි අපි කරන භාවනාවකින් අපි පුහුණු වෙන දේකින් මේ අපේ තියෙන චෛතසික ටික ඉන්ද්‍රිය බවට හරවන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. අපි කරන සියලුම භාවනාවලින් ඒකට උදව්වක් වෙනවා කියලා හැඟීම් ඇති කරගෙන අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. මේ ධර්මයක් ප්‍රයෝගික කරගෙන සමන් කරගෙන යන්නා වූ භාවනාව තව තවත් හොමින් සාර්ථකව ඉදිරියට ගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා.